වෙනදින අපි පහුගිය දේශනාවේ නිමා කරන්නට යෙදුනේ මේ භික්ෂූන් වහන්සේලා ළඟ ගුරු ගෞරවය කියන එක කොයි තරමින් තිබුණද කියන කාරණාව සිහිපත් කරලා. එහෙමනම් මුගලන් මහරහතන් වහන්සේ බැලුවා මේ රාජරාජ මහා මාත්‍යාදීන් බුදුරජාණන් වහන්සේට මේ සිවුම් වූ ආහාරයක් අරගෙන එනවා. නිශ්ශබ්දව හිටියේ නෑ මේ ආහාරය එහෙනම් සිවුම් ඇති. රජවරු සිටවරු කොහොම හොඳට වළඳනව ඇද්ද? ඕක පිළිබඳව අපි විමසන්න දෙයක් නැහැ කියලා නිහඬුනේ නිහඬුනේ නේ අභිඥාවෙන් බැලුවා මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ කය පවතින්නේ මේ වාගේ තත්වයක ඒකට ගැළපෙන සුදුසුම සිව්ම ආහාරය මෙතන තියෙනවද එහෙම නැත්නම් ඒ සිව්ම ආහාරය කොහෙන් ලබන්න පුළුවන්ද කියන කාරණාව බැලුවා නමුත් මුගලන් මහරහතන් වහන්සේ දැක්කා මේ දහස් ගණන් ගේන ආහාරයේ ඊතරම් වේට සුදුසු සුම් ආහාරයක් නැහැ කියලා ඒ නිසා එහෙනම් භාග්‍යතුන් වහන්සේට ඒක වළඳන්න දෙන්න ඉඩ තිබ්බේ ඉඩ තිබ්බේ නෑ. අර අයගේ ශ්‍රද්ධාව, ඒ අයගේ කැමැත්ත, ඒ අයගේ වමනාව, ඒ ඔක්කොම ඒ ඔක්කොම වෙන දෙයක්. නමුත් භාග්‍යතුන් වහන්සේගේ මේ වෙලාවේ තියෙන කායික නිරෝගී බව ඒ සියල්ලටම වඩා වටින නිසා උන්වහන්සේ හොයාගත්ත කොතනින්ද සිවුම ආහාරය ලැබෙන්නේ කියලා. තමන් වහන්සේගේ පාත්‍රය අරගෙන ඒ වෙලාවෙම අහසට පැන නැගලා මේ සෝන කෝලිවිස කියන සිටුවරයාගේ ගෙදරට ගෙදරට පින්නපාත වැඩියා. එහෙන් තමයි උන්වහන්සේට මේ දාන වේල ලැබෙන්නේ. ඒ දාන වේල පිනිසුගාගෙන උන්වහන්සේ අරගෙන ඇවිල්ලා දානශාලාවේ තියලා පාත්‍රේ කට ඇරිනවත් එක්කම මුළු විහාරස්ථානයේ පුරාම මේ පාත්‍රයේ සුවඳ විහිදෙන්න පටන් ගත්තා කියලා සඳහන් කරනවා. මේ ආහාර වේලේ තියෙන සුවඳ. රජවරු සිටවරු කල්පනා කළා එකත් එකටම මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ වැඩලා දිව්‍යමය භෝජනයක් වාග්යතුන් වහන්සේට අරන් ආවා කියලා. පස්සේ උන්වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි, ඒ දාන වේල කොහෙන්ද කියලා. රජුරු ඇහුවේ. වෙලා මතක් කළා මහරජනේ. ඒක දිව්‍යමය භෝජනයක් නෙමෙයි. ඒක මේ මිනිස්සෙක් ගන්න ආහාර වේලක්. ඔබේ රාජ්‍යයේ ඔබේ යටතේ යැපෙන සිටුවරයෙකුගේ ආහාර වේලක් මේක. රජුරු කල්පනා කළා මගේ යටතේ ජීවත් වෙන සිටුවරයෙකුගේ ආහාර වේලක් නම් මේක. ඒ ආහාරය මේ තරම් සියුම් නම්, ඒ ආහාරය මේ තරම් ප්‍රණීත නම්, ඒ ආහාරය මේ තරම් සුවඳ නම් මේ ආහාර වළඳන සිටුවරයා කොහොම කෙනෙක් වෙන්න ඇද්ද? ගැන රජුරුව තාම මේ සිටුවරයා දැකලා දැකලා නැහැ. රජුරවන්ට ලොකු ආසාවක් ඇති වුණා සිටුවරයා දකින්නේ. එනිසා රජුරු පණිවිඩයක් ඇරියා සෝන කෝලිවිස කියන සිටුවරයට රජුරු දකින්න එන්න කියලා. ආඥාවනේ. එනිසා රජුරු දකින්න එනවා. හැබැයි සඳහන් කරනවා මේ සිටුවරයා මොනතරම් පුණ්‍යවන්තද කියලා. මේ සිටුවරයාගේ පාදවල යටිපතුලේ මොනවද තියෙනවා කිව්වේ? ලෝම වැවිලා. යටිපතුලේ ලෝම වැවිලා. අපි කවදාවත් ජීවිතේ දැකලා තියෙනවද යටිපතුල් වලින් ලෝම ආපු කෙනෙක්? යටිපතුල් වල ලෝම එයි අපෙත්. හැබැයි මේ රළු වූ මහ පොළොව ස්පර්ශ කරන්නේ නැත්තම්. නමුත් ඉපදිච්ච දවසේ ඉඳලා අපි ස්පර්ශ කරන්නේ මහ පොළොවම නිසා කවදාවත් අපේ පතුලේ ලෝමේ ඉන්නේ ලෝමේ ඉන්නේ නැහැ. මේ සෝනකෝලි විස කියන සිටුවරයා ඉපදිච්ච දවසේ ඉඳලා තාම කවදාවත් මහ පොළොව ස්පර්ශ කරලා ස්පර්ශ කරලා නැහැ. ඒකට කල්පනා කරන්නේ මොන විදිහේ පිනක්ද කියලා. සඳහන් කරලා තියෙනවා තමන්ගේ මාලිගාවේ ඉන්න සේවකයෙකුට යම් වැඩක් කරන්න කියලා සැර කරලා දෙපාරක් යමක් කියන්න ඕනේ ඕනේ නැහැ කියලා. සේවකයෙකුට වැඩක් කියලා ඒක තාම කිරිලා නැත්තම් සමහර වෙලාවට මේ සිටුවරේ අහනවලු මම කකුල බිම තියන්නද කියලා. සිටුවරයා පාදයේ බිම තියන්නම් කියලා අහනකොට නැත්නම් පාදයේ බිම තියන්න හැදුවොත් ඒ සියලු දෙනාටම හිසයකක්ම හැදෙනවා කියලා සඳහන් කරනවා. ඒ හින්දා වැඩේ නොකර ඉන්නම ඉන්නම බෑ මේ මොකද මෙයා පාද බිම තිබ්බොත් ඔක්කොගේම ඔළුවකක්ම හැදෙනවා. ඒ හින්දා එකම ඉල්ලීමයි සියලු වැඩ සියලු වැඩ කෙරෙනවා. මෙයා බිමට බහැලා ඇවිදිනවා. පොළවේ නෙමෙයි මේ බුමුතුරුණු මත තමයි ඇවිදින්නේ. ඒ නිසා කවදාවත් පාදවලට හානි වුන්නේ නැහැ. පාද ඉතාම දලු ස්වභාවයෙන් තමයි තියෙන්නේ. නමුත් දැන් රජුරු එන්න කීවනේ. එන්න කියපු නිසා රජු දකින්න යනවා. රජුරුව දකින්න ගියාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ගැන ආරංචි වෙන්නේ. ඒ වෙලාවේ හිතෙනවා බුදුන් දකින්න යන්න ඕන කියලා. මේ සාමාන්‍ය පුණ්‍යවන්තයෙක් නෙමෙයි. මහා කල්ප ලක්ෂයක් එක දිගට පෙරම් පුරලා තියෙන කෙනෙක්. මේ භාග්‍යතුන් වහන්සේ දකින්න යන්න මග හැදෙන්නේ. එක දවසයි බුදුන් දකින්නේ. මොකද මේ මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරුපු අයට පළවෙනි බුද්ධ දර්ශනයෙන්ම අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති වෙලා මාර්ගඵල ලබනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දකින්න ගියා මේ සිටුවරයා තමන්ගේ සේවකයන්ට ප්‍රකාශ කරනවා මං ආයේ මං ආයේ සෝන මාලිගාවට එන්නේ නැහැ කියලා. මම මෙතනදිම භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වෙනවා කියලා. සඳහන් කරනවා මේ සිටුවරයාගේ එක ආහාර වේලක් එක වේලක් කහවණු ලක්ෂයක් වටිනවා කියලා. එතකොට දවසකට තුන් වේලක් තියෙනවා. එක වේලක් කහවණු ලක්ෂයක් වටිනවා. මෙයාගේ කුඹුරු වැඩ කරන්නේත් මහ පුදුම විදිහට. සියලුම කුඹුරු වහලා තියෙන්නේ. සතෙකුටවත් ඇතුල් වෙන්න බෑ. දැල් වලින් වහලා තියෙන්නේ. සුවඳ සුවඳ ජලය මඩවලට කලවම් කරලා වෙල් වලට කලවම් කරලා තමයි වීහින්නේ. එයින් ගන්න ධාන්‍ය සුවඳ වර්ග තැම්පත් කරපු කෝෂ්ඨාගාරවල තමයි තැම්පත් කරලා අවුරුදු ගාණක් තියෙනවා කියලා සඳහන් කරන්නේ. මේ සුවඳ ආහාරයට කැවෙනවා. ඒ හාල් අරගෙන ඒ ධාන්‍ය අරගෙන තමයි බත් වේනේ සඳහන් කරනවා සෝන මාලිගාවේ බත ඉදෙනකොට මුළු නගරයම සුවඳයි කියලා. එහෙම සුවඳවත් ආහාරයක් සිවුම් වූ ආහාරයක් තමයි වලදන්නේ. එහෙම සැප විඳින කෙනා තමයි පළවෙනි බුද්ධ දර්ශනයෙන්ම සියලුම පංචකාමයේ ප්‍රතික්ෂේප කරන්නේ. ප්‍රතික්ෂේප කරලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. පුදුම වීරියක් කවදාවත් මහ පොළොවේ පය තියලා නැහැ. නමුත් දැන් සක්මන් කරනවා. සෙවුම්නේ කකුල් දලුයි. ඉතින් එහෙම සක්මන් කරනකොට මේ පාද පුපුරලා තැන් තැන් වලින් තුවාල හැදෙනවා. තුවාල හැදෙන තුවාල ලොකු වෙනවා. තුවාල ලොකු වෙලා ලේ ගලනවා. දැන් ඇවිදින්න බැරිම තරම්. ඒ තරම්ම පාද තුවාල වෙලා. නවත්තනවද භාවනාව? ලේ වැක්කිරි වැක්කිරි සක්මන් කරනවා. මොන වීරියක්ද? ගල් ඇනෙනවා, තුවාල වෙනවා, ලේ වැක්කිරෙනවා. දැන් බෑ ඇත්තටම යටිපතුල් වලින් දැන් සක්මන් කරන්න බෑ. යටිපතුලම එකම වණයක්. ඒ වෙලාවේ දණහිස් වලින් යනවා. දණහින් සක්මන් කරනවා. එතකොට හිතන්න ඕනේ මේක කොහොම වීරියක්ද කියලා මේ අපිට එහෙම පුළුවන්ද අපිට එහෙම හිතෙනවද මේ කකුල් සම්පූර්ණ පතුල තුවාල වෙලා තියෙන වෙලාවක පතුලෙන් යන්න බැරිම හින්දා තමයි දණිහෙන් යන්නේ. එහෙම වීරියක් අපිට උපදීද කියන කාරණාව හොඳට හොඳට හොඳට මෙනෙහි කරන්න ඕනේ මේ වීරිය කොච්චරද කියලා දැනගන්න. ඊට පස්සේ දනිස් දෙකම යනවා. දැන් දණිහෙ තුවාලේ අලුත් නිසා ආයෙ නැගිටලා පාද වලින් යනවා. පාද තුවාල වෙනකොට දණහින් යනවා. දණහේ තුවාල වෙනකොට පාද වලින් යනවා. මෙහෙම තමයි සක්මන් කරන්නේ. දවස් 7ක් මේ විදිහට සක්මන් කරනවා. එක දවසක් දෙකක් නෙමෙයි. එහෙම වෙලාවක තමයි බුදුරජාණන් වහන්සේ මේ සක්මනේ ලේ වැක්කිරලා තියෙන බව දකින්නේ. ඒකල කාගේද මේ සක්මන කියලා අහලා අහවල් ස්වාමීන් වහන්සේගේ සක්මන කියලා දැනගෙන භික්ෂුන් වහන්සේ ගෙන්නලා කරුණ විමසනවා. විමසුවාට පස්සේ කරුණු සඳහන් කළා ස්වාමීනි මං සක්මන් කළා එහෙම කියලා. ඒ වෙලාවේ උදාහරණයක් අහනවා. ප්‍රශ්න ටිකක් අහනවා. මේ හැබැයි මේ සෝන හරිම දක්ෂයි වීණා වාදනය කරන්න. ඒ නිසා අහනවා සෝන ඔය වීණාවේ තත ඊටාම හිර කෙරුවොත් මිහිරි හඬක් නැගෙනවද කියලා ඇහුවා. නෑ ස්වාමීනි. තත් හිර කෙරුවොත් නම් මිහිරි හඬක් එන්නේ එන්නේ නෑ. එහෙනම් බුරුල් කෙරුවොත් හොඳටම බුරුල් කෙරුවොත් මිහිරි හඬක් එනවද කියලා ඇහුවා. නෑ ස්වාමීනි බුරුල් කෙරුවට මිහිරි හඬක් එන්නේ නෑ. එහෙනම් ඔය තරම් ලස්සනට වීණාව වාදනය කරන්නේ කොහොමද කියලා ඇහුවා. සඳහන් කළා ස්වාමීනි මේ තත් ඕනෑවට වඩා හිර කරලත් බෑ ඕනෑවට වඩා බුරුල් කරලත් බෑ. ඒ හැම එකක්ම මධ්‍යම ප්‍රමාණයෙන් තියහම තමයි අපූර්ව වූ වීණා හඬක් නිකුත් වෙන්න පටන් ගන්නේ. එහෙම ප්‍රකාශ කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ සෝන භික්ෂුවට දේශනා කළා සෝන ඔබත් දැන් මේ සසරින් ඈතර යාමේ මාර්ගයේදීත් ඒ භාවිතා කළ යුතුයි. ඔබේ වීරිය ඊටාම වැඩි. මෙහෙම වීරියක් අරගෙන කවදාවත් මේ සසරින් ඈතර යන්න බෑ. නිකම්ම පැත්තකට වෙලා දානි වලඳ වලඳ ඉඳලා මේ වැඩේ කරන්නත් බෑ. මේ උත්සාහය මධ්‍යම කරන්න. හැම දෙයක්ම සම කරන්න. එතකොට ඔබට මේ ගමන යන්නත් ඉතාම පහසුවෙන් පුළුවන්. මේ උපදේශයෙන් අතිශයින් ප්‍රීතියටපත් වුණ සෝන භික්ෂුව වැඩි කලන යා මාර්ගඵල ලබනවා. එහෙමනම් හැම ඉන්ද්‍රියක්ම වීරිය වැඩි වෙලත් මේ වැඩේ කරන්න කරන්න බෑ. වක්කලි භික්ෂුවේ ශ්‍රද්ධාව තිබ්බා ශ්‍රද්ධාව වැඩි වෙලා මේ වැඩේ කරන්නත් බෑ හැම එකක්ම සම වෙන්න ඕන. විශේෂයෙන් මේ භාවනාව පැහැදිලි කරන තැන මේ සෝන භික්ෂුවගේ මේ කතාව පැහැදිලි කරලා දෙන්න කියලා සඳහන් කරලා තියෙනවා මේ වීරිය වැඩිවීම කියන එක මොකක්ද කියන එක තේරුම් ගන්න අවශ්‍ය නිසා. ඊළඟට පින්නතුනි තවත් එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. පින කොච්චර බලවත්ද කියන කාරණාව සඳහන් කරනවා. මේ භික්ෂුන් වහන්සේ රහත් භාවයේ උදෙසා වීරිය වඩනවා. හැබැයි මේ භික්ෂුන් වහන්සේ අබ්බෝකාසිකාංගය කියන මේ දුතාංගය සමාදන් වෙලා ඉන්නේ. අබ්බෝකාසිකාංගය. මතකද අභෝකාශිකාංගය අපි සාකච්ඡා කළා. ආරණ්‍ය සේනාසන පිළිබඳව කතා කරන තැන අබ්බෝකාශිකාංගය කියන දුතාංගයේ සමාදන් වෙච්ච භික්ෂුව කවදාවත් වහලයක් යට ඉන්නේ නැහැ. ගයක් යට වහලයක් යට යටත් පිරිසෙන් ගහක් යටවත් ඉන්නේ ඉන්නේ නැහැ. සම්පූර්ණ අවුවේ තමයි ඉන්නේ. අවශ්‍ය නම් තමන්ගේ සිවුරකින් වටේට තිරයක් දාගන්න පුළුවන්. හැබැයි උඩින් වහලයක් හදන්න බෑ. එහෙම වුණොත් දුතාංගය කැඩිලා යනවා. අවුවට වේලෙනවා, වැසර තෙමෙනවා. දැන් මේ රාජ්‍යයට වහින්නේ නෑ. බැහි කාලේ නෝ වහින්නේ නෑ. ඉතින් මිනිස්සුත් බොහෝ අපහසුතාවයකටපත් වෙලා. රජුරුවත් අපහසුතාවයකටපත් වෙලා දැන් වහින්නේ නැහැ. ඉතින් රජුරු ඊට පස්සේ හෙව්වා වැස්ස වැටෙන්නේ නැත්තේ ඇයි කියලා. හොයාගෙන හොයාගෙන හොයාගෙන යනකොට ඉතින් මෙහෙම කාරණාවක් හිතන්නෙම නෑනේ. ඊටාම සියුම් විදිහට පරීක්ෂා කරගෙන යනකොට තමයි රජුරවන්ට දැනුනේ මේ ස්වාමින් වහන්සේ අබ්බෝකාසිකාංගයේ සමාදන් වෙලා කුටියක් නැතුව වැඩ ඉන්නවා. මේ ස්වාමින් වහන්සේ එළියේ ඉන්න තාක්කල් වැස්සවලාක දෙවියෝ වෙහි වස්සන්නෙම වෙහි වස්සන්නෙම නෑ. ඒ කියන්නේ අබ්බෝකාසිකාංගයේ සමාදන් වෙච්ච අය තෙමෙන්නේ නෑ කියන එකද? තෙමෙනවා. අබ්බෝකාසිකංගේ සමාදන් වුණා කියලා තෙමෙන්නේ නැත්තේ තෙමෙන්නේ නැත්තේ නේ තෙමෙනවා. මේ ස්වාමින් වහන්සේ තෙමන්න බැරි හින්දායි මේ වහින්නේ නැත්තේ. ඒ අබ්බෝකාසිකංගේ හින්දා නෙමෙයි. ඒ දුතාංගේ නිසා උන්වහන්සේ ඉන්නේ එළියේ. නමුත් මේ විපාක දෙන්නේ උන්වහන්සේ පෙර කරපු පිනක්. ආන්ගේ කුසලය නිසා කිසිසේත් උන්වහන්සේ තෙමන්න තරම් හේතුවක් නැහැ. එතකොට මොකද්ද මේ කරපු පින? සඳහන් කරනවා පෙර බුදුරජාණන් වහන්සේ නමකට කුටිය සෙවිලි කරගන්න කොළ අතු ලබලා දීලා තියෙනවා කියලා. එදා කුටි හදලා තියෙන්නේ කොළ අතු දාලා, පිදුරු දාලා, ඉලුක් දාලා, ඔය තල් කොළ වගේ දේවල් දාලා තමයි කුටි හදලා ආරක්ෂා කරගෙන තියෙන පොල්ලතු වගේ දේවල් වලින් අපිට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කතාවිනුත් උක පැහැදිලි වෙනවනේ. කුටිය තෙමෙන නිසා ගටිකාර කියන තරුණයාගේ වහලේ තියෙන පිදුරු තමයි අරන් එන්න කියන්නේ. එහෙනම් කුටියට පිදුරු තමයි හැවිලි කරලා තිබිලා තියෙන්නේ කාලේ. මෙන්න මේ වික්ෂුන් වහන්සේත් පෙර භවයක බුදුරජාණන් වහන්සේ නමගේ කුටියක් හැවිලි කරගන්න මේ අතු ලබලා දීලා තියෙනවා. ආන් එහෙම මේ අතු සෙවිලි කරලා හදාපු ශාලාවට කියලා තියෙන්නේ පර්ණ ශාලාව කියලා. පරණ ශාලා, පර්ණ ශාලාව කියලා කියලා තියෙනවා. මෙන්න මේ පර්ණශාලා කියන වචනේ තමයි පස්සේ කාලේ පන්සල් වෙලා තියෙන්නේ. පර්ණශාලාව. දැන් අතීතයේ මේ බවුන් වඩන, දැහන් වඩන අය හිටපු තැන. ඒ නමින් තමයි පන්සල් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සඳහන් කරනවා මේ කුසලය මොනතරම් මහත්ඵල මහානිසංස කුසලයක්ද රජු ඊට පස්සේ කුටියක් හදනවා. කුටියක් හදලා ආරාධනා කරනවා ස්වාමීනි අපිට අනුකම්පාවෙන් මේ කුටියට වඩින්න කියලා. දුතාංගය අතහැරලා උන්වහන්සේ කුටියට වඩිනවා. රාජ්‍ය වරුසාවෙන් සම්පෝෂණය වෙනවා. එහෙමනම් මේ යම් කුසලයක බලය සම්‍ය දෘෂ්ටික බලවේග වලටවත් වෙනස් කරන්න පුළුවන්කමක් නැති මහ පුදුම පුණ්‍ය කර්ම. එතකොට මේ හරියට හිතුවොත් මේ මහා පිංකමක්ද මේ කරලා තියෙන්නේ. පිංකම මහා පිංකමක්. නමුත් කොහෙන් හරි අතු ටිකක් කපලා තමයි දීලා තියෙන්නේ. එක සිත ශ්‍රද්ධාව මෙතන තිබිලා තියෙනවා. ඒ නිසා සඳහන් කරලා තියෙනවා මේ හැම පින්කමක් කරන තැනම මේ ශ්‍රද්ධාව හරියට හරියට වටිනවා කියලා. ඒ නිසා පින්කම් ළඟ පින්කම් ළඟ මුදල ඒ තරම්ම වටින්නේ නැහැ. පින්කම් ළඟ වටින්නේ වටින්නේ හිත. මුදලට වඩා හිත. සමහර කෙනෙක් හිතන්න බලුහන් මට අද රුපියල් 1000ක් හම්බුනොත් මම එකෙන් 500ක් අයින් කරනවා නැත්නම් 500ක් මං අත්හරිනවා අහවල් තින්කම වෙනුවෙන් මෙතන සඳහන් කරන්නේ එහෙම නෙමෙයි මංගාව දැන් තියෙන්නේ කීයක්ද මම දැන් හිතන්නේ 1000ක් හම්බුනොත් 500ක් අයින් කරනවා කියලා නමුත් මංගාව දැන් තියෙන්නේ 100යි එහෙනම් මේ 100 වියදම් කරලා බැහැ කියලා හිතෙන්න පුළුවන් නමුත් සඳහන් කරන්නේ කොහොමද දැන් තියෙන්නේ 100යි නම් ඒ 100න් කොටසක් අතහරින්න කියලා. ඒක අර 1000න් කොටසක් ඇතහැරියට වඩා හුඟක් වටිනවා. මොකද මට දැන් නැතිම වෙලාවනේ. මේක වියදම් කරලම බෑනේ. අන්න ඒ වෙලාවේ ඒකෙන් කොටසක් අත්හරින්න පුළුවන් නම් අරට වඩා හරි හරි වටිනවා. අමුතුවෙන් හොයලා අත්හරිනවට වඩා තියෙන එකෙන් අත්හරින එක හුඟක් ලෝභය යටපත් කරන්න හේතු වෙන හේතු වෙන කරුණක්. ඒ නිසා සඳහන් කළේ මුදලට වඩා හරියට වටිනවා හිත කියලා. ඊළඟට මෙතන පැහැදිලි කරනවා මේ සෝන සිටුවරයාගේ ආරාධනාවෙන් නැත්නම් සෝන සිටුවරයා බුදුරජාණන් වහන්සේගේ ආරාධනාවෙන් ඇවිල්ලා රජ්ජුරුවන්ගේ ආරාධනාවෙන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දැකලා සංසාරය ඉවර කරගත්තා වගේ මේ කාරණාව පැහැදිලි කරන්න කියලා සඳහන් කරනවා මේ වීරිය හැම කෙනෙක්ගේම සම වෙන්න ඕනේ ශ්‍රද්ධාව හැම කෙනෙකුගේ සම වෙන්න ඕනේ. හැම කෙනෙක් ගාවම කුසල් කුසල් පිරීලා තියෙන්න ඕනේ මේ ගමන සම්පූර්ණ කරන්න. ඉතින් කුසල් පිරීලා අපි අපි කාගේවත් කුසල් පිරීලා නැහැ. නමුත් අපි කුසල් පූර්ණේ කරගන්න බෑයම් කරන්න ඕනේ. කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ වීරිය අඩු කරන්න කියලා කියහම අපිට නම් අඩු කරන්න වීරියක් නැති වෙයි කියලා. එහෙනම් අපිටත් හිතෙන්න පුළුවන් එහෙනම් මගෙත් වීරිය වැඩි. මාත් දැන් ටිකක් වීරිය අඩු කරන්න ඕනේ කියලා අපිට හිතෙන්න පුළුවන් අපිට වීරිය වැඩිද? අපිට තාම වීරිය මදි. කවදාවත් මේ ජීවිතේ අපේ වීරිය නම් වැඩි වෙයි කියලා කියන්න බෑ. මෙතන අඩු කරන්න කිය කොයි වගේ කෙනෙක්ගේ වීරියද? ආන් අර සෝන භික්ෂුවගේ වගේ වීරියක්. හත් දවසක්ම ලේ වැක්කිරි වැක්කිරි සක්මන් කෙරුවා. මම ජීවත් වෙනකන්වත් එහෙම වීරියෙන් සක්මන් කරයිද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. එහෙම වීරියක් ආවොත් ඒක පාලනය කරනවා මිසක් අපි ගාව නම් පාලනය කළ යුතු වීරියක් ඇත්තෙම නෑ. ඒ නිසා අපි කවුරුවත් වීරිය පාලනය කරන්න ලෑස්ති වෙන්න එපා. අපිට එහෙම වීරියක් නෑ. එහෙම වීරියක් ආවොත් ඒක දැනගෙන පාලනය කරන්න. එහෙම නැතුව පාලනය කරන්න එතන උපදින්නේ කෛරාටිකකම. කපටිකමක් ඇවිල්ලා අපේ මේ මාර්ගය වහලා දාන්න හදනවා. ඒ නිසා මේ වාගේ වීරියක් ගැනයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ වීරිය වැඩි වෙනකොට අනික් ඉන්ද්‍රියන්ට තමන්ගේ කාර්ය හරියටම කරන්න බැරුව යනවා කියලා. වීරිය වැඩි වෙනකොට අනික් ඉන්ද්‍රයන්ට තමන්ගේ වැඩේ හරියට කරන්න බැරුව යනවා. මෙයා විතරක් ඉස්මතු වෙන හින්දා. ඒක කොයි ආකාරද කියලා පැහැදිලි කරනවා. මේ හේතුව නිසා මේ සෝන භික්ෂුවගේ වස්තුව පැහැදිලි කරලා දීලා සඳහන් කරන්න කියනවා විශේෂයෙන්ම ශ්‍රද්ධාව, වීරිය, ප්‍රඥාව, සමාධිය කියන ඉන්ද්‍රියන් සම කරන්න කියලා. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි වීරියයි සමාධියයි සම කරන්න කියලා දේශනා කරනවා. ශ්‍රද්ධාව ප්‍රඥාවටත් වීරිය සමාධියටත් සමකල යුතුයි. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සම වෙන්න ඕනේ. වීරිය සමාධියට සම කරන්න ඕනේ. ඒ නිසා සඳහන් කරනවා ශ්‍රද්ධාව වැඩි වුණොත් ප්‍රඥාව අඩු වෙනවා. ශ්‍රද්ධාව වැඩි වුණොත් ප්‍රඥාව අඩු වෙනවා. එහෙම වුණොත් මොනවා වෙයිද? ශ්‍රද්ධාව වැඩි වෙලා ප්‍රඥාව අඩු වෙලා. එහෙම වුණොත් සඳහන් කරනවා මුද්දප්පසන්නයෙක් බවට පත් වෙනවා කියලා. මුද්දප්පසන්නයෙක් ප්‍රසාදේ තියෙනවා නමුත් අඥානයි. මුද්දප්පසන්න. හරීම පැහැදීමයි. නමුත් අඥානයි. ඒ අඥාන ශ්‍රද්ධාව මෙන්න මේක නේද භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ අමූලිකා ශ්‍රද්ධාව කියලා. ආකාරවතී ශ්‍රද්ධාවයි අමූලිකා ශ්‍රද්ධාවයි කියලා දෙකක් තියෙනවා. ආකාරවතී ශ්‍රද්ධාව කියලා කියන්නේ ප්‍රඥාව මුල් කරගත්ත ශ්‍රද්ධාව. අමූලිකා ශ්‍රද්ධාව කියලා කියන්නේ ප්‍රඥාවෙන් තොර වෙච්ච තොර වෙච්ච ශ්‍රද්ධාව. දැන් සමහර කෙනෙකුට සමහර කෙනෙක් අපි දකිනවා මල් පූජා කරන්න ගිහිල්ලා මේ සමාධි පිළිම එහෙම තියෙන තැන්වල මේ මල් ටික ගෙනහිල්ලා බුදුරජාණන් වහන්සේගේ අත උඩ තියලා ඇවිල්ලා. මල් තියන්න ආසනේ තියෙනවා. නමුත් අත උඩ අත උඩ තියලා ඇවිල්ලා තියෙන වෙලාවල් අපි දකිනවා. මල් මාල ගෙනහිල්ලා උරපත් තෙල්ලලා ඇවිල්ලා. මේ ශ්‍රද්ධාව වැඩි වෙලා. ඉතින් එහෙම උනොත් ජීවමාන සංඥාවක් අරගත්තොත් කොහොමත් මේ හැම පූජාවක්ම කරන්න ඕනේ එහෙම ජීවමාන සංඥාවක් අරගෙනනේ. ඉතින් එතකොට ජීවමාන බුදුරජාණන් වහන්සේගේ මේ කරේ මල් මාලයක් එල්ලලා උරපත්ති මල් මාලයක් එල්ලලා ගියොත් ඒක ඒක උන්වහන්සේට කරදරයක් වෙන්නේ නැද්ද? ඇඟ උඩ මල් දාලා ගියොත් ඒක කරදරයක් වෙන්නේ නැද්ද? එතකොට එහෙනම් මෙතන ශ්‍රද්ධාවට වඩා ඉස්මතු වෙලා තියෙනවා අඥානකම. ඒ නිසා දැඩි පැහැදීමක් තියෙනවා. සමහරట్లాට අපි ගිලම්පා සාදනවා, දානේ හදනවා, මේ බොහෝ කටයුතු වල සමහරවිට අපි බලන්නේ ඇලුණු බලන්නේ රස බලන්නේ බුදුරජාණන් වහන්සේට මහා සංඝයාට පූජා කරන දේවල් ඉඳුල් කරන්න හොඳ නැහැ. එහෙම කාරණාවක් අපි ගාව අපි ගාව තියෙනවා. නමුත් ලුණු බැලුවොත් ඒ අපි ඉඳුල් කිරීමක්ද කරන්නේ? නෑ ඉඳුල් කිරීමක් නෙමෙයි. ප්‍රණීත ආහාර වේලක් පූජා කරන්න ඕන නිසා මේකට ලුණු මිරිස් ඇතිද කියලායි අපි මේ ඇතිද කියලායි අපි බලන්නේ. ඉතින් එහෙම බැලුවේ නැත්තම් ආහාරයට ලුණු මදි වෙන්න පුළුවන්. එහෙනම් අපි හැමෝම දන්නවා ආහාරයට ලුණු මදි වුණොත් ඒ ආහාරය ප්‍රණීත වෙන්නේ නැහැ. එහෙනම් මම එහෙම නොකර හිතාගෙන ඉන්නවා ප්‍රණීත දානයක් පූජා කළා කියලා. නමුත් ප්‍රණීත වෙලා වෙලත් නැහැ. සමහරලාට උන්වහන්සේලා කියන්නෙත් නැහැ. නමුත් ඒක අප්‍රසන්න වූ ආහාර වේලක් වෙන්න පුළුවන්. බුද්ධ පූජාව හදන්න ගියහම හවසට දොඩම් දෙහි වගේ ඇඹුල් ಜಾති අපි හදනවා. ඒ වෙලාවටත් අපි බලන්නේ බුද්ධ පූජාවනේ. නමුත් මම දන්නේ මේකට වැටිලා තියෙන වතුර ප්‍රමාණය ප්‍රමාණවත්ද? සීනි ලුණු ප්‍රමාණය ප්‍රමාණවත්ද කියලා මම දන්නේ නැහැ. නමුත් හැබෑවටම සීනිත් මදි ලුණුත් මදි. ඒ නිසා මේ දෙහි එකේ ඇඹුල් ගතිය වැඩි. හැන්දෑවට ඇඹුල් ಜಾති පූජා කරාම ඇඹුල් වැඩි වුණොත් බඩගිනි වැඩි වෙනවා. ඇඹුල් වලට බඩගිනි එනවනේ වෙන්නේ. එතකොට එහෙනම් භාග්‍යතුන් වහන්සේ එක වේල වළඳලා ජීවත් වෙන්නේ. ඉතින් අපි හැන්දෑවට භාග්‍යතුන් වහන්සේට බඩගිනි වැඩි වෙන පානයක් ගෙනහිල්ලා දුන්නාම ඒකෙන් වෙන්නේ උන්වහන්සේ අපහසුතාවයට අපහසුතාවයටපත් වෙනවා. එහෙනම් ඊගිලම්පස එක හදනකොට හදලා වෙනම අරගෙන මම පාවිච්චි කරලා බලන්න ඕනේ ඒකට ඒ සියලු දේවල් ගැළපිලා තියෙනවද. එතකොට ප්‍රණීත වූ පානයක් පිළියෙල කරන්නත් පුළුවන්. මම හදාපු පාණයේ තියෙන ප්‍රනීත බව දැන් මම හොඳටම දන්නවා. දන්න නිසා මට උපදින ශ්‍රද්ධාව වැඩි. මෙන්න මේ තරම් ප්‍රනීත පාණයක් තමයි මම අද බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කියලා ශ්‍රද්ධාව එහෙම අපිට වැඩි කරගන්න පුළුවන්. එතකොට පිළිගැ පිළියෙල කිරීමයි පිළිගැන්වීමයි කියන කාරණාව. පිළියෙල කිරීම, සැකසීම, පිළිගැන්වීම කියන කාරණා තුනම එතකොට හරි මනාව සම්පූර්ණ වෙලයි තියෙන්නේ. එතකොට දානේ හරියට සම්පූර්ණයි. ඉතින් මෙතන මුද්දප්පසන්නේක් වෙනවා කියලා සඳහන් කරන්නේ එහෙම වුණොත් ප්‍රසන්න බව තියෙනවා ප්‍රසාදේ තියෙනවා නමුත් අඥානයි. ඒක ආමූලික ශ්‍රද්ධාවක් වෙනවා. ඒ නිසා එහෙම නොවෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට ශ්‍රද්ධාවේ තියෙන මූලික සම්මා දිට්ඨියක් නැති වුණොත් ශ්‍රද්ධාවෙන් ඇති කරගත්ත මූලික සම්මා දිට්ඨියක් නැති වුණොත් පැහැදෙන්න උවමනා නැති තැන්වල පවා පැහැදෙන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. පැහැදෙන්න උවමනා නැති තැනත් පැහැදෙන්න පටන් ගන්නවා. එහෙම වුණොත් ඒකේ තරම් ගැලපෙන්නේ සුදුසු වෙන්නේ නැතුව යනවා. ඊළඟට සඳහන් කරනවා ප්‍රඥාව බලවත් වෙලා ශ්‍රද්ධාව අඩු වුණොත් කෛරාටිකයෙක් වෙන්න පුළුවන් කියලා. නම් ප්‍රඥාව වැඩි ශ්‍රද්ධාව අඩුයි කෛරාටිකයෙක් වෙනවා. ඒක කොහොමද ඒ සඳහන් කරලා තියෙන්නේ? අපි මෙහෙම සඳහන් කළොත් අපි මේ කාරණාව කලින් දේශනාවකට කෙටියෙන් මතක් කළා. අපි පන්සිල් ආරක්ෂා කරනවා. අපි සඳහන් කළා පන්සිල් මේ බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල ආඥාව පතුරවමින් දේශනා කරපු සිල්පද පහ ගෘහස්ත ජීවිතයට ආරක්ෂා කරගන්න. දැන් අපි මේ ප්‍රඥාව වැඩි හින්දා සමහරලාට කල්පනා කරනවා බොරුවක් කියන්නේ ලැබිලයි තියෙන්නේ. කමක් නැහැ දැන් බොරු කියලා හැන්දෑවේ ගිහිල්ලා ආපහු පන්සිල් ගන්නවා කියලා. එහෙම හිතන්නේ කෛරාටිකකම හින්දා. ඒ ප්‍රඥාව වැඩි කියලා හිතන හින්දා. මොකද පස්සේ හදා ගන්නවා කියලා හිතෙනවා. හැබැයි ඉතින් ඒ එක බොරුව නිසා මගේ නිවන මගෙන් කොච්චර කාලෙකින් අයින් වුණාද කියන කාරණාව රහතන් වහන්සේ නමකින් ඇහුවොත් තමයි කියන්නේ. මම නම් හිතන්නේ මේ එක්ක ඔව් නැත්තම් නෑ බොරුවට පාවිච්චි කළේ ওই වචනේ විතරක් වෙන්න පුළුවන්. නමුත් ඒ වචනය මගේ නිවන බුද්ධාන්තර ගණනාවකින් ඈත් කළා වෙන්නත් ඈත් කළා වෙන්නත් පුළුවන්. ඒ නිසා කෛරාටික නොවෙන්නත් කෛරාටික නොවෙන්නත් ඕනේ. කෛරාටික නොවෙන්න නම් ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි දෙක සම වෙන්න ඕනේ. ශ්‍රද්ධාව තිබුණා නම් බොරු කියන්න හිතෙන්නේ නැත්නම් සිල් කඩන්න හිතෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවෙන්නේ මේ සිල් රැකෙන්නේ. ශ්‍රද්ධාව නැති වුණොත් මේ සිල් කැඩෙන්නේ. එහෙනම් ශ්‍රද්ධාවෙන් තමයි සිල් රැකෙන්නේ. එහෙනම් ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි සම වුණා නම් කවදාවත් සිල්පද කැඩෙන්නේ කැඩෙන්නේ නැහැ. ඉතින් මේ නිසාද දන්නේ සමහර වෙලාවට කියන්නේ මේ උපාය දන්න අය කවදාවත් අපාය වැටෙන්නේ නැහැ කියලා අපි එහෙමත් කියනවා. උපාය දන්න අය කවදාවත් අපාය යන්නේ නැහැ කියලා. ඉතින් දැන් නම් එහෙම කියන්න පුළුවන්. අපාය යනකම් එහෙම කියන්න පුළුවන්. ගියාට පස්සේ නම් තේරෙනවා උපායෙන් වැඩක් වෙලා නැහැ කියලා. ඉතින් මේ විදිහේ කාරණා නිසා ওই වගේ දේවල් සමහරලාට කියවෙනවා. ඒ නිසා මේ දෙක සම වෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා ප්‍රඥාව වගේ මේ ප්‍රඥාව වගේ දෙයක් බලවත් වුණොත් මේ කාරණාව සම කරලා යන්නත් බෑ ප්‍රඥාව බලවත් වෙලත් බෑ ශ්‍රද්ධාව බලවත් වෙලත් බෑ දෙකම දෙකම සම කරගන්න කියලා සඳහන් කරනවා. එනිසා උදාහරණයක් සඳහන් කරනවා කොයි වගේද මේ දෙක වෙනස් වුනොත් බෙහෙතක් නිසා ලෙඩක් ඇති වුනොත් සනീപ කරන්න බෑ වගේ. අපිට ලෙඩක් හැදුනොත් බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන්. බෙහෙත් වලින් ලෙඩේ සනീപ වෙනවා. හැබැයි ලෙඩේ හැදිලා තියෙන්නේ බෙහෙතෙන්ම නම් ඊළඟට මොකද්ද කරන්න කියන කාරණාව අපිට හිතා ගන්නවත් බැරුව යනවා. දැන් මේ බෙහෙත් හැදිච්ච ලෙඩක් නේ. ඒකට දෙන්නේ මොන බෙහෙත්ද? ඒ නිසා මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සම නොතිබ්බොත් සම නූනොත් ඇති වෙන తত্ত্বය බෙහෙතක් නිසා හටගත්ත ලෙඩක් වගේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ශ්‍රද්ධාවයි සීලයයි නැතුව ප්‍රඥාවෙන් විතරක් නිවන් දකින්නත් බැහැ. නමුත් බොහෝ දෙනා කල්පනා කරන සමහරලාට ශ්‍රද්ධාවත් සීලයත් දෙකම අවශ්‍ය නැහැ ප්‍රඥාව විතරක් තිබ්බොත් නිවන් දකින්න පුළුවන් කියලා. හරියට ඒ වගේ දේවල් අහන්නත් හම්බ වෙනවා. ශ්‍රද්ධාව ඕනෙත් නැහැ, සිල් ඕනෙත් නැහැ, ප්‍රඥාව තිබුණා නම් පාර හොයාගෙන යන්න පුළුවන් කියලා. නමුත් ඒක බුද්ධ දේශනාව නම් නෙමෙයි. ඒක වෙන කාගේ හරි දේශනාවක්. බුද්ධ දේශනාවේදී එහෙම සඳහන් කරලා නැති නිසා අපි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අනුගමනය කළ යුතුයි. ඊළඟට සඳහන් කරනවා එහෙම හිතුනොත් කොයි වගේ වෙනවද කියලා. එහෙම හිතුනොත් බෙහෙතක් නරක් වෙලා හැදුණු ලෙඩක් වගේ. ඉස්සල්ලා බෙහෙත වැරදිලා හැදිච්ච ලෙඩක්. දැන් තියෙන්නේ නරක් වෙච්ච බෙහෙත් බීලා හැදිච්ච ලෙඩක්. එහෙනම් මේ දෙකම හරි දෙකම හරි භයානකයි. අන්න ඒ නිසා සඳහන් කරලා තියෙනවා මේ ශාසනයට ඇවිල්ලා එක එක වචන අහලා ශාසනයට ඇවිල්ලා එක එක වචන අහලා හරියට ඒවා විසඳගන්න බැරි වෙලා මිත්‍යා දෘෂ්ටිගත වෙලා තියෙනවා. මේ මිත්‍යා දෘෂ්ටිගත වුණාට පස්සේ ලේසියෙන් මිත්‍යා දෘෂ්ටිකයන් මිත්‍යා දෘෂ්ටියෙන් ගලවන්න බෑ. අන්න ඒ නිසා ඒ පැත්තෙන් සතර පායටම පාර හදා ගන්නවා මිසක් ඒගොල්ලන්ට කවදාවත් කරුණ අවබෝධ කරලා දීලා පහදන්න නම් පහදන්න බෑ. හැබැයි මිත්‍යා දෘෂ්ටියට ඇදිලා යන පිරිස ඇදිලා යන පිරිසත් ඊටාම ඊටාම වැඩි. එක්කෙනෙක් මිත්‍යා දෘෂ්ටිගත වෙච්චාම තනියම අවීචයට යන්නේ නැහැ. විශාල පිරිසක් අරගෙනම තමයි ඔහු අවීචයට යන්නේ සූදානම් වෙන්නේ. ඒ නිසා ධර්මයේ තුලට ඇවිල්ලා තියෙනවා. මුලින් වීරිය තිබිලා තියෙනවා. නමුත් පස්සේ මිත්‍යා දෘෂ්ටිගත වෙලා මිත්‍යා දෘෂ්ටිගත වෙලා තියෙනවා. මේ සිල් ඕනේ ශ්‍රද්ධාව ඕනේ ආදී කරුණ ඔස්සේ හොයාගෙන ගිහිල්ලා බොහෝ දිනාට මේ කාරණාව පැහැදිලි කරලා බොහෝ දිනත් මේ පැත්තට ඇදගෙන තියෙනවා. ඉතින් මිත්‍යා දෘෂ්ටිකේ කොයි තරම් අකුසලයක්ද කියන කාරණාව මම හිතන්නේ හැමෝම දන්නවා ආනන්තරීය පාප කර්මයට වඩා ඊටාම ප්‍රබලයි. මිත්‍යා දෘෂ්ටිය. ආනන්තරීය පාප කර්මයක් කරපු කෙනා නම් මහා කල්පයක් තරම්වත් නිරේ ඉඳලා නිදහස් වෙනවා. එහෙම නැත්නම් කල්ප ලක්ෂයක් විතර නිරේ ඉඳලා නිදහස් වෙනවා. මිත්‍යා දෘෂ්ටිකය දැන් ආනන්තරීය පාප කර්මය කරපු කෙනා අද අපායේ ගියා නම් හෙට කල්පේ නිදහස් කල්පේ විනාශ වෙනවා නම් අපායෙන් නිදහස් වෙනවා. අපාය ගියේ අද මහා කල්පයේ හෙට වෙනසෙනවා. ඔහු නිදහස් වෙනවා. මිත්‍යා දෘෂ්ටිකයටත් එහෙම එකක් තියෙනවා. සඳහන් කරනවා මේ සක්වල විනාශ වෙනවා නම් කර්මය විසින් ඔහු විනාශ වෙන්නේ නැති සක්වලක තියෙන අවීචයකට මාරු කරනවා කියලා. ඒ තරම්ම දරුණී මිත්‍යා දෘෂ්ටික අකුසලය. ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටියෙන් ආරක්ෂා වෙන එක ඊටාම වටිනවාද සමාජයේ තාම කල්පනාවෙන් ජීවත් වෙන්න වෙනවා මිත්‍යා දෘෂ්ටියකට ගැලෙන්නේ නැතුව ඉන්න. අනේ නිසා සඳහන් කරනවා මිත්‍යා දෘෂ්ටිය හොඳින් අවබෝධ කරගෙන තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටියට ලක් වුණොත් සම්මා දෘෂ්ටිය දක්වන්න හරි හරි අමාරු වෙන්න පුළුවන්. පින්නතුනේ ශ්‍රද්ධාදී ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් සමාධියෙන් වීරියෙන් සමානතාවය අවශ්‍ය කරගෙන සමානතාවය ඇති කරගෙන මේ ගමන යන්න ඕනේ. ශ්‍රද්ධාවෙත්, ප්‍රඥාවෙත්, වීරියෙත්, සමාධියෙත් සමබව ඇති කරගෙන තමයි මේ ගමන යන්න පුළුවන් වෙන්නේ. යම් හේකින් වීරිය හා සමාධිය බලවත් වුණොත් එහෙම අය කම්මැලිකමටපත් වෙනවා කියලා සඳහන් කරනවා. මොනවා වැඩි වුණොත්ද? වීරිය හා සමාධිය බලවත් වුණොත් කම්මැලි වෙනවා. භාවනාවේ මුලින්ම හොඳ වීරියකින් ඉන්න කෙනෙක් පස්සේ ටික ටික ටික ටික වීරිය අඩු වෙලා කම්මැලි වෙන්න පුළුවන්. එහෙම අවස්ථා ඕන තරම් ඕන තරම් අපි දකිනවා. බොහෝම වීරියෙන් යුක්තව භාවනාවට වාඩි වෙනවා. වාඩි වෙලා භාවනාවත් අපූර්වට කරගෙන කරගෙන යනවා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ටික ටික ටික ටික වීරිය අඩු වෙලා කම්මැලිකමක් එනවා. කම්මැලිකම ආවට පස්සේ දන්නේම නැතුව නිින්ද යනවා. එතකොට වීරිය නැති වෙලා නිින්ද ගිහිල්ලා බෑ. වාඩි වුණේ භාවනාවට. සමහරලාට අවදි වෙන්නේ සමහරට හීනයක් දෙකක් දැකලා අවදි වෙන්නත් පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? වීරිය වීරිය අඩු වෙච්ච නිසා. ඒ නිසා මේ කුසීතකම කියන එක හැම වෙලාවෙම හැම වෙලාවෙම තමන්ගෙන් අයින් කරගන්න ඕනේ කියලා සඳහන් කරනවා වීරිය වැඩි කරගන්න ඕනේ. සමාධියට වඩා වීරිය ඊටා වැඩි වුණොත් හිත විසිරෙන්න පටන් ගන්නවා සමාධිය ගිලිහෙනවා. සමාධියට වඩා වීරිය ඊටාම වැඩි වුණොත් හිත විසිරිලා සමාධිය ගිලිහෙනවා. එහෙනම් මේවා සමසමවම පවත්වන්න හැම වෙලාවෙම අවබෝධ කරගන්න ඕනේ. හේතුව තමයි සඳහන් කරනවා භාවනාවෙන් Tamanට ඉදිරියේදී ලබන්න තියෙන යම් යම් ඵලවලට තමන් හිතින් ගැලවෙන්න පටන් ගන්නවා කියලා. කොහොම වුණොත් දේ සමාධියට වඩා වීරය ඊටාම වැඩි වුණොත් භාවනා කරගෙන කරගෙන කරගෙන යනකොට මට ඉස්සරහදී හම්බ වෙන්න තියෙන දේවල් ගැන දැන් මේ භාවනාව ඉඳගෙනම කල්පනා කරනවා. දැන් එතකොට භාවනාවද? චින්තාමය වෙලා දන්නේම නැතුව. එතකොට භාවනා නෙමෙයි. එහෙනම් දන්නේම නැතුව දැන් හිත විසිරිලානේ මේ ඉස්සරහට ගිහිල්ලා දෙන්නේ. මේ සිත වැඩිගෙන වැඩිගෙන යන එක හදිස්සි වෙලා මං ඉස්සරහට පැනලා. දැන් තියෙන්නේ දැන් තියෙන්නේ විසිරිලා. එහෙනම් සම්පූර්ණ වෙන්නේ එහෙනම් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා උද්දච්චය ඒ වෙලාවට උද්දච්චයත් වැඩි වෙනවා. හිත විසිරිලා උද්දච්චය ඇති වෙනවා. තමන් ඉස්සරහට යන්න ඕනේ තැන් කල්පනා කර කර උද්දච්ච බවක් ඇති වෙනවා. නිසා උද්දච්චය වැඩි වෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ දැන්ම මට නිමිත්ත පහළ වුණා. මේ මේ වැඩි වෙච්ච කෙනා වීරය වැඩි වෙච්ච කෙනා හිතේ මට නිමිත්ත පහළ වුණා. නිමිත්ත පහළ වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? හැබැයි නිමිත්ත දැන් පහළ වෙලා තියෙන්නේ කියලා කියමුකෝ. දැන් මේ නිමිත්ත තුල ඉන්නේ. නිමිත්ත තුල ඉන්න කෙනා දැන් මට නිමිත්තක් හම්බුණා. නිමිත්තෙන් පස්සේ මොකද්ද හම්බ වෙන්නේ කියලා හිතුවොත් එහෙම ඒ හිතපු ගමන් නිමිත්තට මොකද වෙන්නේ? නිමිත්ත නැතු වෙනවා. ඒ හිතපු ගමන් නිමිත්ත නැතු වෙන. ඒ කියන්නේ දැන් අරමුණේ නෙමෙයි ඉඳලා තියෙන්නේ. විසිරලා ගිහිල්ලා. ඒ නිසා සමාධියත් වීරියත් එකට ගැළපිලා සම වෙලා තිබුණොත් තමයි අවශ්‍ය දේ හරියටම වෙන්නේ කියලා සඳහන් කරනවා. සමාධියයි වීරියයි දෙකම එකට ගැළපිලා තිබුණොත් තමයි අවශ්‍ය දේ හරියටම කරගන්න පුළුවන් වෙන්නේ කියලා පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා සමාධි කර්මස්ථානයක් ළඟ සමාධියක් ඊටාම හොඳින් තියෙන්න ඕනේ. සමාධි කර්මස්ථානයක් ළඟ සමාධිය ඊටාම හොඳට තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. කර්මස්ථානයේ ළඟ සමාධිය තියෙන්න ඕනේ. ඒ නිසා පැහැදිලි කරනවා මේ වීරිය අඩු කරන්න කීවේ හැම වෙලාවෙම අනික් දේට සමාන මට්ටමට. වීරිය අඩු කරන්න කියන්නේ අනික් දේවල් වලට සමාන වෙන්නයි. ශ්‍රද්ධාව අඩු කරන්න කීවේ සමාන වෙන්නයි. ප්‍රඥාව අඩු කරන්න කිව්වේ සමාන වෙන්නයි. හතර දිනාම එකට ගමන් කරාම මේ කාරණාව හරියටම සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා. ඊළඟට සඳහන් කරනවා සමාධිය ලබන්න. එහෙම නැත්නම් පින්නතින් අපි මුලින් කීවේ මේ සමාධිය ලබන්න ශ්‍රද්ධාව සමාධිය ලබන්න ශ්‍රද්ධාවත් මනවින්ම අවශ්‍යයි කියලා සඳහන් කරනවා. හේතුව ශ්‍රද්ධාව තිබුණේ නැත්තම් සීල් සම්පූර්ණ කරන්නේ නැති හින්දා. අපි මුලින් සඳහන් කළා වගේ අපි මේ සීල් රකින්නේ මොකක් හින්දාද? සීල් රකින්නත් බෑනේ. සිල් රකින්නවා කියලා එකක් මේ ශාසනයේ නැහැ. එහෙනම් සිල් රැකෙනවා. සිල් රකින්නව නෙමෙයි. සිල් සිල් රැකෙනවා. සිල් රැකෙන්නේ මොකක් හින්දාද? සිල් රැකෙන්නේ ශ්‍රද්ධාවෙන් ඉඳා. බුදුරජාණන් වහන්සේ මට දේශනා කරලා තියෙනවා මේ සිල්පද කඩන්න එපා කියලා. දැන් එතකොට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවයි. ආන් ඒ ශ්‍රද්ධාව හින්දා මේ සිල්පද කඩන්න හිතෙන්නේ නැහැ. බුද්ධ ගෞරවය හින්දා. ඒ කියන්නේ එහෙනම් ශ්‍රද්ධාව නිසා සිල් සිල් රැකෙනවා. ශ්‍රද්ධාව නැතුව සිල් රකින්න උත්සාහ කළාට කවදාවත් සිල් රකින්න සිල් රකින්න බෑ. ශ්‍රද්ධාව තියෙන කෙනාට විතරයි සිල් රකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා සමාධිය ලබන්න නම් ශ්‍රද්ධාව හොඳින් තියෙන්න ඕනේ. මේ කර්මස්ථානේ හරියටම මේ ඔස්සේ භාවනාව හරියටම වඩාගෙන යනකොට තමයි සමාධිය ලැබෙන්නේ. ශ්‍රද්ධාවෙන්, සීලෙන් ඉදිරියට මේ කර්මස්ථානයේ හරියටම වඩාගෙන යනකොට තමයි මේ සමාධිය කියන ධර්මතාවය අපිට ලැබෙන්නේ කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ මේ මහා කරුණාවෙන් දේශනා කරලා තියෙන්නේ ඒ නිසාමයි මේ කරුණු සියල්ලම සමාන කරගන්න කියලා මහා කරුණාවෙන් දැකලා තමයි අපිට මේ කරුණු පැහැදිලි කළේ. ඊළඟට සඳහන් කරනවා මේ කාලයක් තිස්සේ එහෙම නැත්නම් මෙතරම්ම යමක් කරලා මෙතරම්ම කාලයක් කළා. නැත්නම් කෙනෙකුට හිතෙනවා මම මෙතරම් කාලයක් මේක කරලා තියෙනවා. මොකද්ද? භාවනාව. මෙතරම් කාලයක් මම යමක් කළා. නැත්නම් මෙතරම් කාලයක් මම භාවනාව භාවනාව කළා. නමුත් මට තාම මුකුත් ලැබුණේ නැහැ. මම කල්පනා කරනවා මම මෙච්චර කල් භාවනා කළා. නැත්නම් මෙච්චර කල් මම මේ යමක් කළා. නමුත් මට තාම මොකවත් මොකවත් හම්බ වුණේ නැහැ කියලා කෙනෙක් කල්පනා කරනවා. එහෙම කල්පනා වුණොත් මොකද වෙන්නේ? එහෙම කල්පනා වුණොත් ඒ පුජ්‍යලයා ගාව ශ්‍රද්ධාව ශ්‍රද්ධාව නැති හින්දා. එහෙම කල්පනා වෙන්නේ ශ්‍රද්ධාව නැති හින්දා. මොකද භාග්‍යතුන් වහන්සේ කොහොමද දේශනා කරලා තියෙන්නේ? මෙන්න මේ ශ්‍රද්ධාව, වීරිය, සමාධිය, ප්‍රඥාව මේ දේවල් සම කරගෙන මේ භාවනාව ඉදිරියට වඩාගෙන වඩාගෙන යන්න. එතකොට ලැබිය යුතු යමක් තියෙනවා මේ දේවල් සම ඉදිරියට යනකොට ඒ දේ ඔබට ලැබෙනවා. එතකොට කවුද ඒක දේශනා කරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ. එහෙනම් ඒක මට ඕන වෙලාවට ලැබෙන එකක් නෑ. මට හදිසියෙ දෙන්න පුළුවන් දැනුත් සමාධියක් ලබා ගන්න. නමුත් අවශ්‍ය කරුණු කාරණා ටික හරියට සම්පූර්ණ වෙන්න ඕනේනේ. මේක සම්පූර්ණ කරගෙන ඉදිරියට යනකොට මට ඕනේ දේ දවසක ලැබෙනවමයි. අන්න ඒ ඔස්සේ ශ්‍රද්ධාවක් උපදවන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ මේ මාර්ගයේ දේශනා කරලා තියෙන්නේ මේ මාර්ගයේ ගමන් කරන පුද්ගලයාට යම් මොහතක මේ සමාධිය ලැබෙන නිසාමයි. ඒ නිසා එය ලැබෙන තුරුමා ඉදිරියට යා යුතුයි. ඉතින් මෙච්චර කල් කළා කොහොමද හම්බුණා කියලා කල්පනා කරුවොත් ශ්‍රද්ධාව ශ්‍රද්ධාව නැති හින්දායි එහෙම හිතෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා එහෙම වුණොත් සැක සහිතයි විතිකිච්ඡාව ඇවිල්ලයි තියෙන්නේ. දැන් කොච්චර කාලයක් කළාද තවම නැහැනේ කියලා කියපු ගමන් මට තියෙන්නේ සැකයක් නේ විතිකිච්ඡාවක්. එතකොට මොකද දැන් මතුවලා තියෙන්නේ? අපි එදා කතා කරුවා වතුර පැහැදිලි වෙලා තිබුණට අපද්‍රව්‍ය යටට මිදිලා තියෙනවා කියලා. අන්න පතුලෙන් මතුවලා මේ මැද්දට ආවා විතිකිච්ඡාව කියන ධර්මතාවය. ඒ කියන්නේ නීවරණයක්. ඒ ආපු ගමන් ආයේ ආයේ සියලු දේවල් ඉවර වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාවෙන්ම ඉස්සරහට වඩාගෙන යන්න ඕනේ. ඒ නිසා සඳහන් කරන නීවරණ නැති වෙන මට්ටමටම මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් වඩලා තියෙන්න ඕනේ කියලා. නීවරණ නැත්තරම නැති වෙනකන් ශ්‍රද්ධාව ශ්‍රද්ධාවේ මේ කරුණු දියුණු කරලා වඩලා තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. එක ඉන්ද්‍රියක් සඳහන් කරන එක ඉන්ද්‍රියක් තව ඉන්ද්‍රියකට වඩා අතිශයින් බලවත් වුණොත් මේ බලපෑම එන්න පුළුවන් කියලා. එක ඉන්ද්‍රියක් අනෙක් ඉන්ද්‍රියට වඩා ඊටාම බලවත් වුණොත් මෙන්න මේ වගේ ධර්මතාවයන් මේ නීවරණ ආයමතු වෙන්න මතු වෙන්න පුළුවන්. එහෙනම් මෙච්චර වෙලාවම අපි සඳහන් කළා මේවා සමකරමින් සමකරමින් ඉදිරියට යන්න ඕනේ කියලා සමව තියෙන්න ඕනේ. අන්න ඒ නිසා මේ සිහිය කියන ධර්මතාවය හැම වෙලාවෙම දියුණුවෙන් තියෙන්න ඕනේ මේ දේවල් අඩු වැඩි වෙනවද කියලා බලන්න. ඒ නිසා සිහිය කියන එක ඊට ඉහළ මට්ටමක පවතින්න ඕනේ. විදර්ශනා කර්මස්ථානයේ වඩන කෙනෙකුට ප්‍රඥාව බලවත් වීම වටිනවා. විදර්ශනා කර්මස්ථානයේ වඩන කෙනෙකුට ප්‍රඥාව බලවත් වීම වටිනවා. සමාධි කර්මස්ථානයේ වඩන කෙනෙකුට ශ්‍රද්ධාව බලවත් වීම වටිනවා කියලා සඳහන් කරනවා. මේක ඕක දැනගන්නත් සිහිය කියන එක මනාව මනාව තියෙන්න ඕනේ. ඒ නිසා ඕනෑවට වඩා ශ්‍රද්ධාව වැඩි කරගන්නත් එපා ඕනෑවට වඩා සීලය වැඩි කරගන්නත් ප්‍රඥාව වැඩි කරගන්නත් එපා ඕනෑවට වඩා සමාධිය වැඩි කරගන්නත් එපා මේ සියලු දේවල් මනාව සම වූ ප්‍රමාණයෙන් පවත්වන්න හොයාගන්න නම් මොකද්ද තියෙන්න ඕනේ සිහිය සිහිය මනාව තියෙන්න ඕනේ ඒ නිසා සඳහන් කරනවා සතිය නම් හැම කල්හිම තිබිය යුතුයි කොයි වගේද කියලා සඳහන් කරනවා නම් මේ සෑම ව්‍යංජනයක්ම රසවත් කිරීම සඳහා ලුණු අත්‍යවශ්‍යයි වගේ මේ කාරණාව හරියටම සම කරගන්න නම් මේ සිහිය කියන එක හැමතැනම හැමතැනම පිහිටිය යුතුයි කියලා උදාහරණෙන් පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා සියලු කටයුතු වලට ඇමති යම්සේද මේ සිහිය එසේ වගේ රජ්ජුරුව හැම කටයුත්තක්ම කරන්න සූදානම් කරනකොට ඒ කටයුත්ත ගැන හොයලා බලන්න ඇමති කෙනෙකුට බාර කරනවා. මේ කටයුත්ත මේ කටයුත්ත හොයලා බලන්න කියලා. එහෙනම් හැම කටයුත්ත වෙනුවෙන්ම ඇමති යොදවලා ඉන්නවා. එහෙනම් මේ හැම ක්‍රියාවක් වෙනුවෙන්ම මේ ඉන්ද්‍රියන් ධර්ම ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මක ක්‍රියාත්මක වීම පිළිබඳව හොයන්න හැම වෙලාවෙම මේ සිහිය ඇමති වගේ යොදා ගන්න කියලා සඳහන් කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ විසින් මේ සිහිය සියලු තන්හි කැමති වේ යුතුයි කියලා දේශනා කරලා තියෙන්නේ මොන කාරණාව නිසාද? තවත් කාරණාව ඒක පැහැදිලි කරනවා මොන කාරණාව නිසා මේක තවත් සිහිය දියුණු කරගන්න කියලා කියනවාද හිතට පිහිට පිනිසයි මේ හිතට පිහිට වෙනවනම් සිහියට විතරයි ඒ පිහිට වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා ආරක්ෂාවක් තියෙනවනම් ඒ ආරක්ෂාව වැටහෙන්නේ මේ සිහියින්ද හිතට පිහිටයි හිතට ආරක්ෂාවයි සැලසෙන්නේ මෙන්න මේ සිහියින්ද ඒ නිසා සඳහන් කරනවා තමන් යන්නේ හරි පාරේද? හතුරු ඇද්ද? ආරක්ෂාව තියෙනවද නැද්ද? මේක වැටහෙන්නේ සිහියේ හින්දා. මම යන්නේ හරි පාරේද? මම යන පාරේ හතුරු ඉන්නවද? එතකොට මෙතන මේ සඳහන් කරන්නේ මම යන පාරේ නීවරණ ආදිය මට බලපෑම් කරයිද? මගේ පාර හරිද? නීවරණ එළඹෙයිද? මේ කරුණු හරියටම වටහා ගන්න පුළුවන්කම තියෙන්නේ මනාව සිහියක් පවත්වාගෙන යන පුජ්‍යලයාටයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි මේ සිහිය නැතිනම් මේ හිතට නිග්‍රහ කරන්න ඕනේ. සිහිය නැත්තම් හිතට නිග්‍රහ කරන්න ඕනේ. සිහිය තියෙනවා නම් අනු නිග්‍රහ කරන්න අවශ්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ. හිතට නැත්තම් නිග්‍රහ කරන්න ඕනේ සිහිය නැත්තම්. හැම වෙලාවෙම සිහිය ඇති කරගන්න කියලා. ඊළඟට සඳහන් කරනවා යමක් වැටහෙනවා නම් සිතට අනුග්‍රහ කරන්න ඕනේ නම් ඒ අනුග්‍රහ කරන්න ඕනේ බව දැනගන්නෙත් සිහිය ඇති නිසාමයි. නිග්‍රහ කරනවද අනුග්‍රහ කරනවද කියන කාරණාව හොයාගන්න ඒ සඳහා සිහිය තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ශ්‍රද්ධාව, වීරිය, සමාධිය, ප්‍රඥාව වැඩිද අඩුද කියන එක තෝරගන්න බෑ මනාව සිහියක් නැත්තම් විමසිල්ලෙන් ඒ කටයුත්ත සම්පූර්ණ කරන්න බැරුව යනවා කියලා සඳහන් කරනවා. ඊළඟට අර්පණා කුසලතාවය සඳහන් කරනවා නිමිත්ත කෝසල්්‍ය අර්පණා කුසලතාවේ නිමිත්ත පිළිබඳ කුසලතාවය තමන්ට පෙර නොතිබුණු ආකාරයේ නිමිත්තක් ලැබෙන ආකාරයට යෙදීමේ දක්ෂතාවය තියෙන්න ඕනේ. චිත ගැන එහෙම සඳහන් කරලා අරමුණු හතර ගැන එහෙම සඳහන් කරලා මෙතන පැහැදිලි කරනවා නිමිත්ත පිළිබඳ කුසලතාවය ඇති කරගන්න. තමා තුළ මෙතෙක් නොතිබුණු ආකාරයේ නිමිත්තක් ලැබෙන ආකාරයට හිත යොදවන්න දක්ෂතාවයක් දක්ෂතාවයක් Taman තුළ තියෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් කරුණු තුනක් පැහැදිලි කරලා තියෙනවා. කොහොමද? නිමිත්ත ලබන්න මේ විදිහට භාවනා කරන්න ඕනේ කියලා දැනගන්න දක්ෂ වෙන්න ඕනේ. නිමිත්ත ලබන්න මේ විදිහට භාවනා කරන්න ඕනේ. ඒ කොයි විදිහටද කියන කාරණාව දැනගන්න Taman දක්ෂ වෙන්න ඕනේ. දෙවෙනි කාරණාවේ සඳහන් කරනවා නිමිත්ත ඇති වුණාම ඒක වඩන්න දක්ෂතාවයක් තියෙන්න ඕනේ. නිමිත්ත ලබන්න කොහොමද භාවනා කරන්න කියලා හොයාගෙන ඒ විදිහට භාවනා කරලා නිමිත්ත ලබනවා. දැන් නිමිත්ත ලැබිලා තියෙන්නේ දැන් නිමිත්ත වඩන්නේ කොහොමද කියලා දැනගෙන නිමිත්ත වඩාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ නිමිත්ත ආරක්ෂා කරගෙන පවත්වගෙන යන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා ලැබුණ නිමිත්ත රැකගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඉස්සල්ලා නිමිත්ත හෙව්වා, දැන් නිමිත්ත ලැබුණා, ඊළඟට ඒ නිමිත්ත රැක ගන්න ඕනේ තුන්වෙනි කාරණාව. මෙන්න මේ නිමිත්ත කුසලතාවය තුන් ආකාරයකට කියලා තියෙනවා මේ විදිහට. නිමිත්ත හොයනවා, නිමිත්ත ලැබෙනවා, නිමිත්ත රැක ගන්නවා. ඒ නිසා සඳහන් කරනවා නිමිත්ත ඇති කරගත්තත් ඇති වූ නිමිත්ත රැක ගැනීමත් දියුණු කරගත්ත නිමිත්ත ආරක්ෂා කරගන්නත් වෙන වෙනම කුසලතාවයක් තියෙන්න ඕනේ. මේ කුසලතාවය වෙන වෙනම තියෙන්න ඕනේ මේ අවස්ථා තුනේදී. එහෙනම් ඒක පැහැදිලි වෙනවා කුසලතාවය වෙන වෙනම කියහම නිමිත්ත ඇති කරගන්න වෙනම කුසලතාවයක් ඕනේ නිමිත්ත ලබා ගන්න නිමිත්ත හොයන්න වෙනම කුසලතාවයක් ඕනේ. නිමිත්ත ලබන්න වෙනම කුසලතාවයක් ඕනේ. නිමිත්ත ආරක්ෂා කරගන්න වෙනම කුසලතාවයක් ඕනේ. ඒ කාරණාව මනාව දැනගෙන තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. පළමු සහ දෙවන කාරණා දෙක කොහොමත් සම්පූර්ණ වෙනවා. නිමිත්ත හොයනවා, නිමිත්ත ලබනවා. එහෙනම් තුන්වෙනි කාරණාව විශේෂයි ලබාපු නිමිත්ත ආරක්ෂා කරගන්න ඕනේ. යම් කාලයක්ද සිතට උනන්දුව ඇති කළ යුතුයි. ඒ කාලේ හිතට උනන්දුව ඇති කළ යුතු කාලයයි. මේ සඳහා යම් කාලයක සිතට උනන්දුව ඇති කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට පැහැදිලි කරනවා මේ හැකුළුන බව තියෙනවා නම් සිතක පස්සද්ධිය කියන සංසිඳන බව හැකුළුන බව තියෙනවා නම් හිතක මේ පස්සද්ධිය කියන සංසිඳන බව. සමාධිය තියෙන හිතේ එකඟ බව. උපේක්ෂාව කියන හිතේ මධ්‍යස්ත බව කියන කාරණා තුන වඩන්න එපා කියලා. ඒ කාරණාව පැහැදිලි කරගත්තොත් හැකුළුණ බව තියෙනවා නම් හැකුළුණ බව කියලා කියන හිතේ කම්මැලිකමක් තියෙනවා නම් වීරය උත්පාදනය වෙලා නැත්තම් ඉතින් ඇකිලිලා වාගේ ඔහෙ තියෙනවා නම් ආන් එහෙම තියෙන හිතක් ඇතුලේ මේ පස්සද්ධිය පස්සද්ධි සම්බොජ්ජංගය ඒ පස්සද්ධිය කියන හිතේ සංසිඳන බව වඩන්න යන්න එපා කියලා කියනවා හිත ඇකිලිලා තියෙනවා නම් සමාධිය කියන தત્ත්වය වඩන්න යන්න එපා කියලා සඳහන් කරනවා හිත ඇකිලිලා තියෙනවා නම් උපේක්ෂාව කියන හිතේ මධ්‍යස්ත බව කියන කාරණාව වඩන්න යන්නත් එපා කියනවා හිතට මොනවා වෙලා තියෙනව නන්ද හිත ඇකිලිලා තියෙනව නම් මේ ධර්මතා තුන වඩන්න යන්න එපා කියලා සඳහන් කරනවා. මොකද ඒ ධර්මතා වඩන්න නම් ආපහු ඇකිලිච්ච හිත නගා හිටවන්න ඕනේ. හිත නගා හිටවන්න නැතුව මේ දේවල් කරන්න ගියාට වැඩක් නැහැ කියලා සඳහන් කරනවා. හිතේ උනන්දුව ඇති කරවන්න ඕන නම් සංසිඳන බවයි එකඟ බවයි මධ්‍යස්ත බවයි පස්සද්ධියයි සමාධියයි උපේක්ෂාවයි නැත්නම් මේ මේක කාරණාවමයි කියන්නේ සංසිඳන බව කියලා කියන්නේ පස්සද්ධිය එකඟ බව කියලා කියන්නේ සමාධිය මධ්‍යස්ත බව කියලා කියන්නේ උපේක්ෂාව ඒ නිසා හිතේ උනන්දුව ඇතිකරන්න ඕන නම් මේ කාරණාවල් වඩන්න යන්න එපා කියලායි ආයෙත් එතන එහෙම වෙනස් විදිහකට සඳහන් කරලා තියෙන එකම කරුණ. මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ සංයුත්ත නිකායේ අග්ගි කියන සූත්‍රයෙන් දේශනා කරලා තියෙනවා. හිත නගා හිටවන හැටි ඒ සඳහා කටයුතු කළ යුතු හැටි සංයුත්ත නිකායේ අග්ගි සූත්‍රයේ තමයි ඒක පැහැදිලි කරලා තියෙන්නේ. කොයි විදිහද යම්සේ භික්ෂූනි යම් පුරුෂයෙක් ඊ타ම කුඩා ගින්නක් විශාල කරන්න කැමති වෙනව නම් ඔහු එහි තෙත තනකොළ දමන් දමන්නේ නම් යම් පුරුෂයෙක් ඊටාම සියුම් ගිනි දැල්ලා විශාල ගින්නක් බවට පත් කරන්න ඔහුට අවශ්‍යයි. ඒ විශාල ගින්න බවට පත් කරනවා කියලා හිතාගෙන එතෙන්ට තෙත තනකොළ දානවා නම් ඊළඟට සඳහන් කරන ඔහු එහි තෙත තනකොළ දමනවා නම් තෙත ගොම දමනවා නම් තෙත දර දමනවා නම් ජලය සහිත වාතයක් පිඹිනවා නම් චූටි ගිනි දැල්ලක් තියෙන්නේ. ඒක වැඩි කරගන්නයි ඕනේ. ඒකට තෙත ගොම දාලත් බෑ. තෙත තනකොළ දාලත් බෑ. තෙත දර දාලත් බෑ. මේකපත් වෙන්න කියලා ජලය සහිත වාතයක් අරන් පිඹිනවා නම් එහෙම නැත්නම් අපි කටින් හුලම් පිඹලා ඒක ලොකු කරන්න හදනවා නම් කටට වතුර අරන් පිඹුවොත් එහෙම ඒක සම්පූර්ණ වෙන්නේ ඒක හරියන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මෙතනත් සිද්ධ වෙන්නේ ඇකිලිලා තියෙන හිත නගා හිටවන්න මේ සඳහන් කරපු කාරණා වලින් කවදාවත් කවදාවත් බැරුව යනවා. අන්න ඒ නිසා සඳහන් කරනවා මේ පුද්ගලයාට හැකි වෙයිද මේ සුළු ගින්න විශාල ගින්නක් බවට පත් කරන්න. භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා නෝ හේතං වන්තේ නෑ ස්වාමීනි. ඔහුට කවදාවත් ඒක කරන්න ඔහුට කවදාවත් ඒක කරන්න බෑ. අන්න ඒ ආකාරයට භික්ෂූනි හිත හැකලුණා නම් යම් මොහතක සඳහන් කරනවා එය පස්සද්දි සම්බොජ්ජංගයේ වැඩිම පිණිස සුදුසු නුසුදුසු කාලයයි හිත හැකලුණා නම් යම් මොහතක ඒ පස්සද්දි සම්බොජ්ජංගයේ වැඩිමිට නුසුදුසු කාලයයි කියලා ඊළඟට සඳහන් කරනවා සමාධිය සහ උපේක්ඛා බොජ්ජංගයන් වැඩිවීමට සුදුසු කාලයක් නෙමෙයි ඒක. පස්සද්ධිය වඩන්න සුදුසුත් නෑ, සමාධිය වඩන්න සුදුසුත් නෑ, උපේක්ඛාව වඩන්න සුදුසු කාලයකුත් නෙමෙයි. හිත හැකිලිලා නම් Thank you.